නීවරණ. ඒක කියන්නේ කියනවා. ඔව්. සීල නිද්ද ඔව්. ඒ නීවරණානි නීවරණ සයයි කාමස්කන්ධ නීවරණානි ව්‍යාපාද නීවරණානි සීල නිද්ද නීවරණානි ඉද්දච්ච කුච්ච නීවරණං විචිකිච්ඡා නීවරණං අවිජ්ජා නීවරණං ඉතින් නීවරණ හයක් දක්වනවා කාමස්කන්ධ නීවරණය ධර්ම වශයෙන් අපි ඉගෙන ගත්තා ඒක ලෝභයයි කියලා. ව්‍යාපාද නීවරණය ධර්ම වශයෙන් දේශය. සීන නිද්ධ නීවරණය සීලයයි විද්‍යාවයි කියන සායිතික දෙක ඒක නීවරණයක් වශයෙන් දක්වා තිබෙන්නේ ඒ දෙකෙන් කරන කෘත්‍ය සමානයි. සිත අලස කරන සිත දුර්වල කරන ස්වභාව දෙක තේ සීන නිද්ධ කියන්නේ දෙක කවදාවත් ඔවුනොවුන්ගෙන් දෙන්නේ උපදින්නේ නැහැ. හැමෝටම එකටමයි ඉපදෙන්නේ. ඒ නිසා දෛනිකාරේ අපි සායිතික ඉගෙන ගන්න විදිහ දීන නිද්ද දීනං නිද්දං පංච සකංකාරක සිත්තේ කියලා ඉගෙන ගත්තම ඒ දීන නිද්ද දෙක ඊළඟට <clears throat> ඒවායේ සම්ප්‍රයෝගමය සංග්‍රහණය කියන මේවා ගැන දැනගත් අවස්ථාවලදී අපි ඉගෙන ගත්තා මේ දීන නිද්ද දෙක සහයෝගී සායිතිකේ මට ගැටුනේ ඉස්සමච්චේන කුක්කුච්ච විරති කරුණාදයෝ නානා කදාචි මානෝච සීල නිද්ධං සකාතහ යථා විත්තා නිසාරේන ඒකාර්ය සයෝගිනෝ සංඝහංච පවක්කාරී තේ සංදාන යථාරාණ යා ඒ සංඝහ ණය සිස්තිම කියන්නට කලින් සංප්‍රයෝග ණය අර්ථාණයේදී යන ධාතා දෙකදී ඒ එයින් කියවන්නේ ඉස්සා මච්චේර කුක්කුච්ච විරති කරුණා දය ජීවිතාවත් මාත්‍රයක් ගැන මතුරු තමත් සුත්කුත්‍යයක් සා මත්කරිය සුත්කුත්‍ය විරති විරති চৈতසික තුන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කරුණා දයෝ කියන කරුණා මුදිතා කියන ඒවා නානා නානා කියන්නේ වෙන වෙනම ඒවා වෙන වෙනමයි හටගන්නේ. කවදාවත් එකට උපදින්නේ නැහැ යම් කිසි පිටක. ඒ ඒ කියන ලද චෛතසික අතුරෙන් යම් කිසි චෛතසිකයක් යම් පිටක යෙදේ නම් ඒ අනිත් චෛතසිකයක් එහි යෙදෙන්නේ නැහැ. අනිත් චෛතසිකයේ ඒ කියපු ඒවා. ඉස්සා මත්තේර කුක්කුච්ච. අපි ඒ කියන ගැන දන්නවනේ. ඒ ඉස්යාවයි මතින් තමයි කුක්කුච්චයයි කියන ඒ චෛතසික තුන උපදින්නේ නේ උපදිතොත් द्वेष मूल ग्रसित ඒ द्वेष මූල ගතිතෙහි අර වෙන කිසි පිටක උපදින්නේ නැහැ. එහෙත් द्वेष මූල ගතිතෙහි හැම විටම උපදින්නේ නැහැ. ඒකයි සදා කිසි විටක උපදින්නේ. ඒ වගේම द्वेष මූල ගතිතෙහි ඒ කායික තුන කොයි අවස්ථාවකදීවත් උකට ලැබෙන්නේ නැහැ. ඒ දෙකක්වත් උපදින්නේ නැහැ හිත. ඒ නිසායි නානාසිය. නානාසිය වෙන වෙනවා. මානෝ නානා කදාති මානෝ මානෝ කියන්නේ සයිකිකේ ඉදිනවා කියලා අපි ඉගෙන ගත්තේ විද්ධිගත විප්‍රයුක්ත සිත්වල විද්ධිගත විප්‍රයුක්ත සිත් හතරක් තිබෙනවා ලෝභ මූලයි ඒ ලෝභ මූල විද්ධිගත විප්‍රයුක්ත සිත් හතරේ මානය කදාති ඇතන් විකතයි යෙදෙන්නේ අනිකම යෙදෙන්නේ නැහැ එයින් අදහස් කරන්නේ කුමක්ද ඒ විද්ධිගත විප්‍රයුක්ත සිත් ඇතිවෙන හැම අවස්ථාවකදීම මානව උපදිනවා යාළුවෝ. මානව ඇතිවෙත ඇති වෙන්නේ විචිගත විචිත සිිතේ. සීන නිබ්බං සීන නිබ්බං කියේ සීලයයි විද්‍යයි කියන මේ චෛතසික දෙක. කදාචි විචිතකයි උපදින්නේ. දැන් සීන නිබ්බ දෙක උපදිනවා කියලා අපි ඉගෙන ගත්තේ සසංඛාරික අකුසල් සිත් පහේ. විචිගත ඒ කියන්නේ ලෝභ මූලෙහි එන සසංඛාරික සිත් ඉවත් වෙනවා. හතරක් තිබෙනවා. අසංඛාරික සිත් හතරයි සසංඛාරික සිත් හතරයි. අනේ ලෝභ මූලෙහි එන සසංඛාරික සිත් හතරක් දේශ මූලෙහි එන සසංඛාරික එක සිතක් තිබෙනවා. මෙන්න මේ සසංඛාරික සිත් පහේ තීන නිද්ද දෙක සදාති ඇතැම් විදක යෙදෙන්නේ හැම විටම නෙවෙයි. ඒ විදිහ අදහස් කරන්නේ සසංඛාරික සිත් ලැබෙන අවස්ථා තිබෙනවා. ඒ හැම අවස්ථාවකදී මේ දීන නිද්ද දෙක ඒ සසංඛාරික සිත් වල යෙදෙනවා කියා නෙවෙයි. දීන නිද්ද කියන මේ ස්වභාවයන් දෙක යම් අවස්ථාවකදී සිතට ලැබෙනවා. ඒ ලැබෙන්නේ අකුසල් ලැබෙන සසංඛාරික සිත් හා අතුරෙන් යම් කිසි පිටක. ඒකයි ඉතින් එහෙම ලැබෙන්නේ සහ සීලේ එකපද කියන්නේ සහයෝගී ඒකයි සීල නිබ්බන් සතා සහ මානා නෙවේ එතන සහ කියන්නේ සහයෝගී එකතම නෙවේ ඒ සීල නිබ්බ දෙක පිළිබඳව දත යුත්තේ කුමක්ද ඒ සයිකික දෙක කදාසියෝගී සහයෝගී කදාසි කිසි කිසි විකතයි යෙදෙන්නේ හැබැයි යෙදෙන විට එක තමයි යෙදෙන්නේ පහළ වෙනවා. ඒ නිසා තීන නිද්දක නීවරණ වශයෙන් බුදුරජාණන් වහන්සේ එක නීවරණයක් හැටියට වදාළා. ඒ ඒ තීන නිද්ද තීනාම සිදුවන්නේ සිතේ අලස බව සිත කම්මැලි කරන සිතීත කරන සංකල්ප. ඒ සිතීත බව කියන එක කාහකවත් ජීවු වීමට උපකාර වන ධර්ම දෙකක් නෙවෙයි සිතීත බව කියන එක දිනුවට උපකාර වෙන එකක් නෙවෙයි. මා මන්තන් දීප පෙර පෙර කතා කරන විදිහට කියලා ඇති. අර කුසුලිත බලුන් දෙතිව වාසය කළ හාමුදුරු නම. පිළිමඟ ශික්ෂාවක්. ඒ හාමුදුරුවෝ කෙනෙක් මහාන වුණා. ඒ මහාන වෙලා Tamanta ඇසුරු කරන්නට ලැබුණේ බොහොම සම්මැලි හාමුදුරුවෝ. ඒ හාමුදුරුවන්ට හිතුණා මා මහණෙනි කිමතද? මෙහෙම අලුත් තනින් ජීවත් වන්නට නම් මේ මහානකම උමනා කරන්නේ. ඒ නිසා මා ශ්‍රීක සුදුසු කෙනෙකු සොයාගෙන යන්න ඕනේ කියලා මට මතක ඇටියට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට කිව්වා. මේ උන්වහන්සේ ඇතුළු කොට විකාශයෙන් ලැබිය යුතු ප්‍රතිඵලය ලබා ගන්න. ප්‍රාමාණික ප්‍රශ්න ප්‍රාමාණික ඵලය. දැන් රහත් වෙනවා. රහත් වෙලා ඊළඟට අදහස් කළා සම්මලිය වාසය කළ හාමුදුරුවන්ට මේ සංවේගය ඇති කරවන්නට ඕන. යා ඒ හාමුදුරුවන් දෙකට ඇවිත් ගෘහන්තේට ඇහෙන්න ගාථාව මතකද මට ඒක මතක් වෙන්නේ නැහැ. ඒ සමහර විට මතක් වෙයි කතා කරන යන විට ඒ ඒ අදහස් කරන්නේ තමන්ට ඇතුළත ලැබෙන්නේ ඒ විදිහේ අලස කමින් පරිදෙවන කෙනෙක් නම් ඒ තැනත්තා ඇසුරු කරන යහපත් ජීවිතයක් ඇති තැනත්තාද මේ සංසාර සාගරයේ ඉගිලෙනවා ඒකයි ඒ නිසා සුදුසු කෙනෙක් ඇසුරු කරන්න. අලස භවයේ කියන එක බොහොම නරකයි. දීන විද්ද දැන් වෙනත් ආගමිකයන් නැත්නම් වෙනත් බාහිරකයන් කියනවා අලසෝ මන්ද බුද්ධිස්සේ සුඛිතෝ ව්‍යාදිච්චි විපක් නිද්‍රාලි කාමකස්සේති සදේතේ ශාස්ත්‍ර වර්ධිතක් එතන පටන් ගන්න වෙන ආලස්‍යයක් ශාස්ත්‍ර වර්ධනය කරන. ඒ කියන්නේ ශාස්ත්‍රය ඉගෙන ගන්නට බැරි. දෙනිතු වෙන අය ගැන කියනවා. කරුණු හයක් දක්වනවා. අලසෝ අලසයක් මන්ද බුද්ධිච්ච නුවණ අධිකනත්ත සුඛිතෝ බොහෝම සැප විඳින අය. අර මහා දනිත පුත්‍රයාගේ පුත්‍රයා වගේ මහා දනිත පුත්‍රයාගේ මෞඛ්‍ය දනාත් සැලකුවේ මේ අපිට මේකම පුතා මොහොත මේ දීර්ඝ කාලෙදී මොනතරම් වියදම් කළත් ඉවර වෙන්නේ නැති ධනයක් දෙන්නේ ඒ නිසා ඉගෙන ගැනීම ආදී කටයුතු වලට මෙහි ඉහතරන්න පුදුම කෙරේ කියලා ඉගෙන ගන්න. නමුත් ඔහුගේ සියලුම ධර්මයට අහිමි වුණා. සුඛිතෝ ව්‍යාධි පීඩිතයන් රෝගයෙන් විතරම සෙලනාය. ව්‍යාධි පීඩිත. විද්‍රාලි නින්දක බොහෝම කැලතියක්. අනිත් එක්කෙනා හැටියට ගත්තම කාමකස්තිය. කාමකස්තිය. සදේකේ ශාස්ත්‍ර වර්ධි. ඒ කියන කය දෙනාට ශාස්ත්‍රය පිළිගන්නේ ඒ කියන්නේ ඒ ඉගෙන ගන්නට නම් දෙන්නේ නැහැ. මේ මේ අලස බව කියන එක. මේ නිදීන නිද්ද නීවරණ කියන මේ අලස බව කියනවාම භාවනා කරන සනත්තාට භාවනාවේදී දෙන්න. ඒ අලස වෙලා ඉතින් එහෙම අවස්ථාවක් තිබෙනවා කෙනෙකුට. ඒ ඒ අලස බව ඇතිවන්නේ බොහෝ වෙයි. මේ කරගෙන යන වැඩේ. වැඩේ තමන ආස්වාදයක් නොලබන අවස්ථාව. විජේකම ඉන්නේ යෙදී යෙදී සිටින විට ඇතන් කෙනෙකුට එහෙම අලස බවක් ඇති ඒකෙන් දැන් ඔය අංග නොකලවා සිටීමේ කියන එකත් සීල නිද්දයට හේතුවක් හැටියට දක්වා තිබෙනවා. තව ආහාර උමනාවට වඩා ගත්තම ඒ දක්වනවානේ. ඒකට කියනවා භක්මත කියලා, භක්ත සම්මදෝ කියලා කියන්නේ. චේතසෝච දීනක්. ඒ චිත්තචෛතසික ධර්මයන්ගේ හැකලින බව. ඒ මේ තීර නිද්දේ නිසා සිදුවන. ඒකට ඒ අලස බව ඇති වුණාම කෙනෙක් ඒක දැනගන්න. තමාට මේ විදිහේ තත්ත්වයක් දැන් ඇති වෙලා තිබෙනවා. එහෙම දැනගන්නකත් Taman සිහිය ඇති කෙනෙක් වෙන්න ඕනේ. සිහිය උපදවා ගන්න ඕනේ මේ අවස්ථාව. සිහිය ඇති කරගත්තම ඒක Tamanට තේරෙනවා. සිහිය ඇති කරගත්තම නුවණින් Tamanට කාරණේ දක්වනවා. දැක්ුණාම දැක්ුවාම නුවණ වමනා කරනවා ඊළඟට දැන් කුමක්ද කළ යුත්තේ කියන්නේ. ඒ නුවණ ඕන කර. ඒ නුවණ තමයි අර මේ පක්ෂය කියන වචනයෙන් දක්වන්නේ. ඒ මේ පක්ෂයේ නිත්‍ය විතනත්තාට නිපකෝ කියන්නේ. මේ පක්ඛං විච්ඡති සබ්බ පිච්ච පරිණාංසා පාරිහාර්ය සංඥා කියන්නේ. මේ පත්‍යයයි කියනු ලබන්නේ සබ්බ පිච්ච පරිණායිකා කියන සියලුම කෘත්‍යයන්හි පෙරමුණ ගන්නා ඉදිරිපත් වෙන මුලට එන සබ්බතිච්ච පරිණායිකා කාර්යාර්ය පඤ්ඤා ඒ කාර්යාර්ය පඤ්ඤා කියන එක සාහසක් තේරෙන භාෂාවෙන් කියනවා සාමූහික ප්‍රඥාවයි හැබැයි ඒ ශාසනයේ යන සාමූහික ප්‍රඥාව සමහර කෙනෙක් වරදවා කල්පනා කොයිතරම් වැරදි අපි කියන්නේ කෙනෙකුගේ ජීවිත විනාශය සිදු කරන සිදු කරන අවස්ථා පිළිබඳව සමහර සාමූහික ප්‍රඥාවක් ගැන කතා කරනවා. අර කුණ්ඩල කේසිගේ කතාවයි ඊට දක්වන. සමහර අය බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක් හැටියට කියනවා. ඒක වැරදි. බුදුරජාණන් වහන්සේ නෙමෙයි ඒක දේවතාවෙක් එක්ක ඉඳලා කියපු කතාවක්. දේවතාවාට තේන්නේ නැහැ හත්ක අරියට තේන්නේ නැහැ. ඔහුට කියන්නේ මම දන්නවනේ කුඹල කේසි ඒ කතාව අර පොරේකුව නිදහස් කරගෙන ඒ වරාත් සමග විවාහ වෙලා වාසය කළ ඇයගේ අමතර ආධරණ තිබුණ බොහෝම ඒවා කරා බැලීමේ බලාපොරොත්තුෙන් ඒවා අරගෙන යන්නට ඇයට කියවනේ මම මේ මම බාරයක් වුණා. ඒ මරණය නිදහස් වුණොත් මේ දේ ඔප්පු කරන්න තේ කියලා අස්වල් තැනට යන්නට ඕන. කියලා මේ ස්ත්‍රියට හොඳට තමන්ගේ සියලුම ආභරණ වලින් පරිසුලා ඒ ගමන යන්නට කතා කරගෙන ගියා. ඊළ කන්දක් උඩට නැගලා. ඇයව තල්ලු කර දවන්න ට්‍රයින් ලෑස්තිය. මේ බඩු පොදිය ඉතලක ඔක්කොම ගලවලා පොදියක් බඳින්නේ එහෙම කෙරුවට පස්සේ මොහු ආව ගලි දිගට තල්ලු කරන්නේ. එතෙන්දී ආ අද මායමක් කියන්නේ ඒක ප්‍රඥාවයි කියලා ඉතින් සමහරු දක්වන්නේ. ඒක සාමාන්‍යික ප්‍රඥාව නෙමෙයි. මේකෙන් දෙරෙන්නට ඕනේ කොහොමද? ඒ දෙරෙන්නට කරන උපාය හැමදෙකම ප්‍රඥාව නෙමෙයි. ඉතින් ඒ තමන්ගේ පාරිපූර්ණතාව කියලා නේ ආදරය නිසා මේ නැවත ඔබ මට දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම ඔබට මගේ ගෞරවය දක්වන්නට ඕන. ඒකට මට ඉදිරියෙන් දෙන්න කියලා. සැබකින් කළා. ඔහු අතේ ගියා. දෙපාරක් ගිහින් තුන්වෙනි පාර කළේ කුමක්ද? අද ඔහුගේ පිටුපස්සට ඇවිල්ලා කල්ලි කෙරුවා දුකට. අන්න ඒ අවස්ථාවේදී කියපු දේහකාරී කියපු කතාව තමයි. මෙසේ සබ්බත් කාමේදී පුරිසෝ හෝති පඬිතෝ විද්ධීති පඬිතා හෝති සත්‍ය සත්‍ය විචක්ෂණා ඒක සමහරු මේ විභාගනේ බුදුරජාණන් වහන්සේ වදාළ කාරණයක් හැටියට කියන ඒක වැරදි බුදුරජාණන් වහන්සේ එහෙම අනුදැන වදාරන එකක් නෑ සාදේහවත් විතර කරන්නේ ඒ දේවතාවෝ ඒ වගේ සමහර වැය බාහිරකයන් පවා සමහර කරුණු ඒ පඬිත වාක්‍ය හැටියට එනවා සමහර කරුණු කියනවා. ඒවා අප පිළිගන්නට වන්නේ බුද්ධාගම හා සැසඳෙනවා නම් පමණයි. සමහරක් සැසඳෙන්නේ නැහැ. සැසඳෙන්නේ නැහැ. මම ඒක කරුණක් කියන්නේ. ඒ සුභාසිතෙහි වෙනවා ධාතාව. මේ කවිය. ඒ කවිය අතපින් පවන් අඹ කොළ විදින කරතර දැහැමින් නිද වික නෙලගෙන ඉිය සම්බරේ බුදුමින් යමෙක් සිරිතෙන්දී රස ආහාර ඉන්ද්‍රයන් බවස සිඳි ඉතිලේ මන්ද රැගෙන එහෙම කවියක් ඒ කියන්නේ සතුටින් පවන් අඹ කොළ බුදුන් කවස බුදුන් ඒ පාපකවරුන්ගේ ආහාර පාන ගැන ඒකී ඒ සුළඟ පිටනවා වුණත් ඒ වගේම මේ ජලය පිටනවා කුල වර්ගයි ආහාර වශයෙන් ගන්න තියෙන්නේ. එහෙම අය එතන ආහාර පාන වලින් ඒ තරම් සපවත් ආහාර පාන තරම් පෝෂණයක් ලැබෙන ආහාර පාන නෙවෙයි ගන්නෙ. එහෙම අය දැහැමින් නිදෙ පිට ලෙලදෙන ලිය තමර. ඒ ලිය තමර කියන්නේ ඒ මල් වර්ගය දැකලා ඒකේ ත්‍රි විවාහයක් තිබෙනවා කියලා කියන්නේ ඒ දැකලා Taman උපදවාගෙන තිබෙන දැහැමින් දැන් ධානයෙන් පිරිනවනවා කියන්නේ. බුදුමින් යන කිරිතෙන්දී රස ආහාර යම් කෙනෙක් කිරි දීපි විතේලාදී මේ සතවත් ආහාර කෙරේ ඒවා ආහාරකට ගනිමින් මේ ඉන්ද්‍රියයන් තමන්ගේ පංචේන්ද්‍රියයන් නැත්නම් කඩේන්ද්‍රියයන් අස කම දිව නැහැ ශරීරයේ පිට කියන මේ ඉන්ද්‍රයන් දමනය කර ගන්නවා නම් ඒ දමනය කර ගැනීම කියන එක හරියට මන්දරගිර මේ ඉන්ද්‍රයන් දමත සිඳි විසිලේ මන්දරගිර මන්දරගිර කියන්නේ මේරු පර්වතේ මේරු පර්වතයේ මේ මුහුදෙන් උඩට ඒ කියන්නේ ඒක නිවිය හැකි දෙයක් කියන එකයි කියන්නේ. සමහර ඒ කාරණේ පිළිගන්නේ විසින් වහන්සේට ආහාර පාන දෙනකොට ඒ පිළිබඳව අර ඕජාවත් ආහාර පාන දෙන්නට හොඳ නැtei කියලා ඒම අදහසක් ඇති කරගන්න. නමුත් බුදුරජාණන් වහන්සේ ඒක අනුදැන වදාළ කාරණා. බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙන පරිදි කොයිතරම් රසමසයෙන් යුක්ත වූ ආහාර පාන ලැබුණත් ඒ ආහාර පාන පවා විත්‍යාවක් පරිහරණය කරන්නේ. ඔව් කොහොමද පරිහරණය කරන්නේ? සමන්ත ප්‍රමාණවත් ලෙස ගන්න. භෝජනේ මාත්‍රඥතා කියලා එකක් තිබෙනවා. භෝජනේ මාත්‍රඥ. අනිත් එක එයින් ලැබෙන නියත ප්‍රයෝජනෙ සලකාගෙනයි බලනවා. නියත ප්‍රයෝජනෙ කුමක්ද? ජීවිත යාත්‍රාව පවත්වාගෙන යාම. එහෙම නැතුව ඒකනේ කියන්නේ මේක දවාය, මේ මදාය, මේ මන්දනාය, මේ විදුහිතනාය මදේ පිළිකමනේ වාදි වස්තුව. ඒක කොයිතරම් රසමත වේවිස්තු ආහාර පාන. ලැබුණා ඒ නියම දුක් ජීවිතයක් ගත කරනවා නම් එයින් මේ දුක්යට හානියක් වන්නේ නැහැ. අර ඒ කාරණේ ඒගොල්ලන්ට ගැළපේ. නමුත් අපි ඒකෙන් බුලා වෙන්න නරක. දැන් මේ කතාව අපි කරන්නේ සීන නිද්ද නීවරණය. ඒ සීනය කියන්නේ චිත්ත අලස කරන ස්වභාවය. නිද්දේ කියන්නේ සයිකික ඥාන අලස කරන එක. ඒ දෙකම කෘත්‍ය වශයෙන් එකම දෙයක් කරන්නේ. සිතේ අලස බව, කුසීත බව ඒ කුසීත බව ඇති කරවන මේ ධර්මය නිසා කෙනෙක් සමාත උපදවා ගන්නට හැකි හැම යහපතකින්ම හැම හැම ගුණ ධර්මයකින්ම පිළිහෙනවා දැන් ඒ තීන නිබ්බ නීවරණය උත්සන්න වූ අයගේ වැඩ පිළිවෙල තමයි සම්මලිත ගත කිරීම වෙනවනේ ඒ අර අලස බව දැක්වීමට කරුණාවක් තියෙනවා. දැන් මට බොහෝම බඩගිනි. ඒ නිසා දැන් කටයුතු කරන්නට බෑ. සෑම කාල බඩගින්න විවාදනයි ඊළඟට ඒ වැඩ කරන්නට සිදෙන්නේ කියලා මේ ඒ කරන්නට සිදෙන දේ කල් දමනවා බඩගින්න ගැන තමයි. ඊළඟට ආහාර ගත්තාට පස්සේ දැන් හොඳටම බඩ කිරිලා. ඈ දැන් බෑ වැඩේ කරන්නේ. ඒ නිසා ටිකක් ඒ වත් මත කර ඒ අමාරු යාට පක්ෂ පටන් ගන්නවා. ඒ තව තමන්ට දුර ගමනක් ගන්න සිදුවනවා. ඒක කාරණයක් කරගන්නවා. මට බොහෝම දුර ගමනක් යන්න. දෙන්නේ දැන් ඒ නිසා වෙහෙතෙන්නට නරකයි. ඉදිරියට හිතෙන්න එක කියනවානේ. දැන් නිසා ටිකක් නිදාගෙන ඉන්නවා කියලා නිදාගන්න. ඒකට ඊට පස්සේ දුර ගමන ගිහිල්ලා ආවට පස්සේ මේ ආපු ගමන්නේ ගමන් ගිහින්නේ ඈ ඉතින් මම ලන්නේ සමහර ඒ කාරණේ මඩෙනි අහලා තිබෙනවා. බොහෝම දුර යන්නේ අතරේ සිය ගණනක් ඈත ඉඳලා ආවට පස්සේ කොහොමද මේ එකවරටම කතා කරන්න යනවා. ඒකට මහන්සි නැහැ. ඒක අහලා තිබුණා. මම මම කියන්නේ හිතන්නේ නැති නිසා දන්නවා. මට එහෙම එකක් දැනෙන්නේ නැහැ. මට කොහේ කියලා ආවත් දෙකට හිතාවක්. හිතාවට දැනෙන්නේ මම දන්නේ නැහැ කොහොමද මොකද කියලා ඒක. ඒක කතා කරන්නට ඒ වැඩ කටයුතු ඒ දෙන්නට බැරිනවා. හිතට ගත්තොත් නම් එතකොට අමාරුයි. ඒ හිතන්නේ කියන්නේ ඉතින් කියනවා එහෙම අමාරු. ඒ නිසා කියලා නිදාගන්න ඉතින්. දැන් ඉන්නේ මේ අලස බව කියන එකට අතිකර ගන්නක Taman ඕන තරම් කරුණු කියලා ගන්න. ඕන තරම්. එහෙම නෙවෙයි. අපි ඒ විදිහට කලකන්නට ඕනේ. අපට ජීවත් වන්නට සිදෙන්නේ. කොයි තරම් කෙටි කාලයක් කොයිතරම් කෙටි කාලයක්. අවුරුදු 100ක් ජීවත් වෙනවා කියකත් දිග කලක් නෙවෙයි ඒක. මේ මේ සංසාරයේ ගැන නැත්නම් වෙනත් අය ජීවත් වෙන වෙනත් කතුරුනේ බොහෝ කල් ජීවත් වෙන කතුරුනේ. ඒ ගැන කලකිරීම විට අපේ ජීවිත කාලය ඉතා ස්වල්පයි. ඒ ජීවිත කාලයේ කොයිතරම් කාලයක් අපි නිින්දක ගත කරනවාද? අපි මේ සාම කාල දවල්ට නිදා ගන්න එක. පස්සෙක නැත්නම් වෙනත් වාහනයක යනකොට යාතුරු නිදා ගන්න එක. ඒ ඔක්කොම අත්හැරලා රාත්‍රී කාලයේ පවා පමණක් නිදා ගන්න මේ කාලය ගත්තාම ජීවිතයෙන් භාගයකට කිසි වෙන කරදේ අපි නිදා ගන්න. ඒක වැඩ කටයුතු වලට ඉඩ තිබෙන්නේ සම්පූර්ණ ජීවිතය නෙවෙයි. ජීවිතයෙන් බොහොම සුළු කොටසක්. ඒ කොටසක් කරන්නට තිබෙන වැඩ අත්හැරලා එතකොට විවේක ධර්මවල ඇස්තුන. මා ධර්ම ධර්මය ගැන මම අහලා තිබෙන බොහොම ප්‍රසිද්ධ දක්ෂ වෛද්‍යවරයෙක් කියලා කියනවා මේ මොකද මේ විවේක ධර්ම නැති. ඒ වගේ තමන්ට ලැබෙන විවේකය මේ හෘදය ස්පන්දන දෙකක් අතරේ තියෙන විවේකය. හෘදයේ ගැස්මක් තිබෙනවාට ඒ දෙක අතරේ තිබෙන නැගත්ම තමයි තමන්ට ලැබෙන විවේකය. ඒ විවේකය ඇති කියලා. විවේකයේ කියන්නේ ඒකේ සමහර කොට තමන්ගේ අසනීප ගැටලු පිටකගෙන වමනා කරනවා ඒක වෙන්නත් පුළුවන්. එන විවේකයක් තියෙනවානේ. එහෙම හැර හැමදෙනාම සම්ම විවේක ගන්න කියාම ඒ නිකම්ම ලෙඩින් ඉන්නකත් පුළුවන්. ඒක අසමත් ගන්නට ඕන මේ මෙම අලකෝට ගත කිරීම නෙවෙයි කියන්නේ. ඒ නිසා මේ ධර්ම වශයෙන් කලකන විට මේක තමයි නිබඳවත් වෙන ඉතින් සමන්ත දෙන්නේ නැහැ මේක තියෙන වැරද්ද. ඒ වැරද්ද නොදෙන්නීම තමයි ඊට වැටිලා. කරගන්නක තිබෙන වැඩකට ඉති වෙලින් තමයි తీරෙන්නේ. දැන් අනිත් ඒවාවලේ කාමච්ඡන්ද නිරණය කියන්නේ ඒක දෙන්නේ දෙයක්. තමන් විකෘතියේ බලවත් වේ ඇති වෙන ඒ රාගය ආදී ධර්ම ඉදිරිමකට කල්පනාකාරීව නැත්නම් සිහියෙන් විදියේ සිටියෝ ඒක වරද තමන්ට තේරෙන්නේ. මේ අලස බව කියන්නේ එහෙම තේරෙන්නේ නැහැ. ඒ තමන්ට අවශ්‍ය දෙයක් හැටියටයි බොහෝ විට තේරෙන්නේ. ඒ විදිහේ නිම්බ. සමහර කෙනෙක් ඒක තමන්ට මතක් කර දෙන්න මොකද ඒ නිදා ගන්න මේ වෙලාවේ කියලා මට අසුවල් වැඩේ තිබෙනවා නැත්නම් අසුවල් තැනට යන්න කියනවා එතනට ගිහිල්ලා නැත්නම් නිදා යන්න ඒ නිසා නිදා ගන්නවා ඒ සීන විද්ද නීවරණය කියන්නේ හිත අලස කරන ධර්ම. ඒකට ඒ අලස කරන ධර්මයේ කොයි එකේදීද ඇති වෙන්නේ කියලා. සමහර ඒකම බණ සමහර බණ අහනවා. භාගයක් විතර නැත්නම් බන පටන් ගන්න එක ටික වෙලාවක් යනකොට එදින ලෝකයේ තියෙන්නේ. මේ ලෝකයේ මොකද? Taman මේකට හිමන්න ඕනේ නැහැ. වීරිය උපදවා ගන්න නැහැ. ඇතිකලේ නැහැ. ඒ අපට උගන්වන්නේ නැහැ. වීරියේ තිබෙනවානේ සද්ධාතිත්වය කියලා එකක්. සද්ධා කියන්නේ ඔසවා තැබීම. සද්ධාහන ලක්ෂණ අදිරියන්ත. ඔසවා තැබීම. හිතක් ගැටෙන දෙයක්. ගැටෙනවා කියන්නේ ඒ තීන නිද්දේ නිසා තමයි සිිතේ ගැටීම. පහළට බහිනවා. ඒ தත්වය Tamanට දෙමින් හැටියේ නෑ. යම් කර්මිකා වන්ද පුළුවන්. දෙමින් හැටියේ නෑ. Tamanට පුළුවන්කම තිබෙන්නට ඕන ඒ ගැටිය දිරු කරලා. සිත ඔසවා තවන්න. සිතට රිපුන් දෙන්න. හරියට වැටෙන්නට යන දහස් කොට අර මුත්තුවක් දීලා ඒක තෙල් කරලා කබන්නවා වගේ. හිත ඔසවා කබන්න. ඒක ඇති කරගන්න. ඒ වීර්යය. සීලමිත දෙක මේ වීර්යයට ප්‍රතිපක්ෂ. සීලමිත ඒකට වීර්යය නැතිව. වීර්යය නැතිකම හැම ගුණ ධර්මයක් ඉන්න පිළිහිමට කාරණා. වීර්යය. ඒ නිසා ඒ සීලමිත නිවරණ. ඒක නිවරණයක් කියලා වදාළ තේරුම් ගන්න. කුසල් සිත ආවරණය කරන්නේ. කුසල් සිතට නැගෙන්නට දෙන්නේ නැහැ. ඇතිවන්නට ඉඩ හරින්නේ නැහැ. ඇතිවෙන කුසලයේ වෙත කුසලයක් වෙත ඒක පළවා හරිනවා. පළවා හරිනවා. අකුසලයන් ඉකදෙනවා. ඒකයි කියන්නේ. ඒ නිසා ඒක තේරුම් ගන්න දුරු කර ගන්න. උද්ධච්ච චිත්තච්චීවේ ඒ ධර්ම දෙකක්. උද්ධච්චයේ කීවේ නිසංසුන් බව කුක්කුච්චේ ඉතිරේ පසුතැවිලි වෙන බව. මේ දෙකම එකක් හැටියට බුදුරජාණන් වහන්සේ වදාළේ මේ දෙකෙන්ම සිදුවන తත්වය තමයි සිතේ නිසංසුන් බව. සිතේ නිසංසුන් බව උද්දච්ච කුක්කුච්ච දෙකෙන්ම සිදුවේ. උද්දච්චය කුක්කුච්චය දැන් කුක්කුච්චය ඇතිවන්නේ මොනවාන් තාක් අප ගෙනගෙන දෙන්නේ කළ අකුසල් හා නොකළ කුසල් කියන මේවා පිළිබඳව ඇතිවන්නා වූ පසුතැවීම. දැන් මේවා වසන වශයෙන් දක්වනවා. වසන. ඥාති වසන, රෝග වසන, භෝග වසන, සීල වසන, දුක්ඛ වසන ආදී වශයෙන් වසනයන් දක්වනවා. වසන කියන්නේ විපත්. එහෙම විපත් වලට අසුනි කල්දී සිතේ ඇතිවෙනවා විසංසිනිකම්. දැන් එක්තරා විදිහක නිකම් සිල් කමක් තමයි කුකුච්චය ඇතිවීම කියන්නේ. කුකුච්චය කියන්නේ සමාන්ත හොඳටම කාලය තිබුණා, අවස්ථාව තිබුණා, ඕනනම් ධනය තිබුණා, ඒ ඔක්කොම තිබුණා යහපතෙහි යෙදෙන්නට. නමුත් ඒ කාලයේ තමන් යහපතෙහි යෙදීම පිළිබඳව කලකේ නැහැ. ඒ වගේම තමන්ට උපදෙස් ලබා ගන්නට තිබුණා ධන දහම් අසන්නට අවස්ථාව ලැබුණා. ඒවා අකල දැනගෙන වරදින් වලකින්නටත් තිබුණා. නමුත් ඒකේ වැළකුණෙත් නැහැ. එබැවින් හිතන අවියාලික සුන්දරින් වැරදි කරමින් ගත කළ ජීවිතයක් ඇති තැනැත්තා. ඔහුගේ ජීවිතයේ අවසාන භාගයේදී වයස්ගත වෙලා යම් කිසි තැනකට වි කල්පනාවට යටි සිටින විට සිතන්නට යටි සිටින විට තමන් අතීතයේ කරපු ඒ වැරදි ක්‍රියාවන් මතක් වෙනවා. තමන්ට අනාගත ජීවිතයේ කෙබඳු වේද කියන මහා බියක් ඇතිවෙනවා. ඒ ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළ උපමාව තමයි හරියට ඉර බැසගෙන යද්දී හන්දක සෙවණැල්ල එන්නේ එන්නට දික් වෙනාක් මෙන් එහිම තමන්ගේ සිත නැවත නැවතත් නැවත නැවතත් ඒ සිත පාරවමි ඒ තමන් කරපු වැරදි පිළිබඳ සිත එහෙම වදාළා දැන් ඒක බුදුරජාණන් වහන්සේ අනුමත කරන දෙයක් නම් නෙවෙයි. දැන් කෙනෙක් යම් කිසි කාරණයක් නිසා තමන් අතින් තමන් ඒ කාලයේ ඒ තරම් නුසලකා වූ වරදක් කළා නම් ඒ වරද පිළිබඳව වරදක් බව දැන් පිළිගන්නට ඕනේ. Taman ඉස්සර හිතාගෙන හිටියා නම් වරදක් නෙවෙයි කියලා ඒ වරද වරදක් බව පිළිගන්නට ඕන. ඒ මොකද වරද වරදක් නොයි කියලා ගැනීම මිත්‍යා දෘෂ්ටියක්. ඒක වැරදි. ඒක හොඳ නැහැ. ඒක ඔක්කොම වැරදි වලට වඩා භයානක එකක් හැටියටයි බුදුරජාණන් වහන්සේ වදාළේ. මිච්ඡා දික්ඛි දික්ඛවේ කර්මානි වජ්ජාති. ඒ නිසා අන්තිම මොහොතේදී වුවත් ඒ මිත්‍යා දෘෂ්ටිය අත්හරින්නට ඕන. ඒක වරදක් කියන එක පිළිගන්නට. නමුත් ඒ වරද කළයි කියලා සිත පාරවාගෙන කිසි වැඩක් වෙන්නේ නැහැ දැන්. කළ යුතුව තිබෙන්නේ ඒ බඳු වරදි මින් මතු නොකරමි කියන අර ආයති සංවරෙහි පිහිටීම. ඒකයි. ඒකයි බුද්ධාගමේ උගන්වන්නේ. එබැවින් මේ බුද්ධාගමේ උගන්වන්නේ දැන් ওই භාවනා කරන පින්වතුන් එහෙම සීලේක පිහිටානේ භාවනා කරන්නයි කියන්නේ. ඉතින් සමහර අය සිටින්නට පුළුවන් එතරම් පිරිසිදු සිල් නැති අය. මුළු සිල් පිරිසිදු බවක් නැහැ. ඉතින් ඒ අය භාවනා නොකළ යුතුද? භාවනා නොකළ යුතු නැහැ. ඒ අයත් භාවනා කළ යුතුයි. කොහොමද කරන්නට තිරෙන්නේ? සිල් අදිස්ථාන කරගන්නට ඕන. ඒ තමන් මේ මොහොතේ පටන් ඒ එකද ශික්ෂා පදයක්වත් නොබිඳ ආරක්ෂා කරන්නේ නැයි කියන බලවත් අදිෂ්ඨානයකින් යුතුව සීලයක පිළිතලා ඊළඟට කරන්න. එයින් අදහස් කරන්නේ නැහැ නැවත නැවත Taman සීල් බිඳගෙන මේ එහෙම නැවත නැවත අදිෂ්ඨාන කරන එක නෙමෙයි. එහෙම අදිෂ්ඨාන කරගෙන ඒ නිසා මේක වැදගත් කරුණක් මේ පිනතුන් දන්නවානේ බුදුරජාණන් වහන්සේ ඒ අඟුලිමාල හාමුදුරුවන්ට උගන්වපු අඟුලිමාල සූත්‍රයේ කියා බණපොතේ සඳහන් වන සූත්‍රය උන්වහන්සේ එතනත් සත්‍යක්‍රියාවක් කරන්නේ ඒ සත්‍යක්‍රියාව Tamange සීලයම වෙන මොකක්වත් නෙමෙයි සීලයම පිළිබඳ සීලයන් මේ ප්‍රාණඝාතයෙන් වැළකුණු බවම පිළිබඳ වූ සීලය දැන් උන්වහන්සේ අඟුලිමාල කියන ඒ ඇඟිලි එකතු කරන කාලෙදී නම් මොනතරම් මිනිස් ඝාතනයක් කළාද? මනුෂ්‍ය ඝාතනය. යතෝහං භගිනි අරියාය ජාතියා ජාත. නාභි ජානාමි පංචිච්ඡපානං ජීවිතා වෝරෝකේත. ඒන සච්චේන සොත්තිතේ හෝති සොත්ති ගබ්බස්. ඒකනේ ඒ සත්‍ය ක්‍රියාව පිළි යම් කිසි දිනක නැත්නම් යම් කිසි මොහොතකදී මම මේ ආර්ය ජාතියෙහි උපන් නින්ද එතන ආර්ය જાතිහි උපන්නෙන්ද කීවේ මහානකම ලැබුවෙන්ද කියන. රහත් වෙලත් නෙවෙයි. මහානකම ලැබුවේ යම් දිනකනම් යම් අවස්ථාවක නම්. එවේලේ පටන් ඒ අවස්ථාවේ පටන් මේ දක්වා දැන දැන සතෙකුගේ ජීවිතය තොර නොකළෙමි. ඒ සත්‍යය කරුණ කොටගෙන ඔබටද යහපතක් වේවා කුසෙහි සිටින දරුවා ක්‍රියාවට ඒකනේ ඒ සත්‍ය ක්‍රියා ඒකේ සත්‍යය සොත්තිතේ හෝතු සොත්ති දබ්බස් අනිහිම අදිෂ්ඨාන ඒ වගේ අදිෂ්ඨාන කරගෙන ගිය ජීවිතේ කාලෙහිදී කරන ලද වැරදි පිළිබඳ ආපසු හැරී ඒවා ගැන පසුතැවි තැවි ඉන්නේ එක නෙවෙයි කල යුතු පිළිතුර. අපි දන්නවානේ අපේ සිංහල යන අතර තිබෙන කතාවක් තමයි ගිය නුවණ ඇතුන් ලවාවක් අද්දවන්නට බැරි වෙනවා. තව තියෙනවා ගිය හකුරට නාඹන්නේ. ඒ මොකක්ද කියනවනේ තියෙන එකේ රැකගන්නේ කියලා. මේ ඒ වගේ මේ එහෙම පහුගිය දේවල් පිළිබඳව සිත කලබල කරගෙන සිටියේ ඉන්නේ. අපට උගන්වන්නේ මේ පහුගිය දේවල් පිළිබඳව බල බලා ඉන්න නෙමෙයි. උගන්වන්නේ මේ මොහොත ගැන සලකන්න. මොකද ඊළඟ මොහොත අපට ඒක දන්නේ නැහැ. ඉතින් දුක් කේවල ඇතිනේ. ජීවිතං ආයු කාලෝච සුඛ දුක්ඛා චක්කේවල. ඒක චිත්ත සමායුක්තා ලහුසෝ වත්තති කන. ජීවිතයේ කියන එක ආයු කාලයයි කියන එක සැපය කියන එක දුකය කියන එක ඒක චිත්ත සමායුක්ත. ඒ කියන්නේ මේ සියල්ලම පවත්නේ එක සිතක කාලය. ඒ කියන්නේ ඒ සිතේ කාලය ගත වෙන්නට ඕනේ ඊළඟ සිතේ එන්න. ඒක ගත වෙලා ඊළඟ සිත. ඊළඟට ඊළඟ සිත. ඒ විදිහට. තවත් විදිහකින් කියනවා නම් අපේ ජීවත් වීමයි කියන එක එක චිත්තක්ෂණයක කාලයක් පවත්නා එක. ඊළඟ චිත්තක්ෂණයේදී දැන් ගත වුණු චිත්තක්ෂණයේදී ජීවත් වුණා මිසක ජීවත් වෙනවා නෙවෙයි. වර්තමාන චිත්තක්ෂණෙහි ජීවත් වන්නේ. අනාගත චිත්තක්ෂණෙහිදී ජීවත් වීමක් නෙවෙයි ජීවත් වන්නට තියෙන්නේ. ඒක ඒක නැද්ද කියන එක කියන්නද? ඒ තරම් තත්ත්වයක් ඉරෙන්නේ. ඒ නිසා මේ වර්තමාන මොහොත සලකන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේගේ එක්තරා දිව්‍ය පුත්‍රයෙක් ඇවි ඇසුවා ස්වාමීනි මේ ඔබ වහන්සේගේ ශ්‍රාවකයා කැලෑවේ වාසය කරා. ඒ වගේම මේ ඉඳුරන් පිනවමින් නෙවෙයි ඉන්නේ. අසකන්න ආසාදී ඉන්ද්‍රියන් පිනවීමකුත් කරන්නේ නැහැ. එක වේලයි වළඳන්නේ. එහෙම වාසය කරන මේ භික්ෂුන් වහන්සේගේ ශරීර ශෝභාව මුහුණ ඕතරම් පැහැපත් වන්නේ කෙසේද? බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කළ ප්‍රශ්නය. අරඤ්ඤේ විහරන්තාමං සන්තානං භක්මචාරිණං ඒක භක්තං ගුඤ්ජමානානං කේන රණ්‍ය උපසීදති. ඒක මොකද මේ තරම් වර්ණය පහදින්නේ. එවිට කියනවා උන්වහන්සේ වදාරනවා අතීතං නානසෝචಂತಿ නප්පජක්කಂತಿ නාගපං පච්චුප්පන්වේන යාතෙන්ති ඒන රන්නෝ පසීදු අතීතං නානසෝචಂತಿ අතීතය ගැන හිත හිතා ශෝක කරන්නේ සමහර කෙනෙක් එහෙම ශෝක කරනවා. Tamanට සමහරු මේ ලෙඩ වුණාමත් එහෙමනේ. අනි මම ඉස්සර හිතී ඇති. කොයිතරම් ශක්තිමත්වද හිටියේ කියලා මේ Tamanගේ పూర్වෙහි දැන් මේ ජීවිතයේදීම මුල් කාලෙහිදී Tamanගේ ශරීරෙහි තිබුණු බලය, ශක්තිය ආදිය මෙනෙහි කරමින් කලකමින් දැන් මේක නැතුව යාම නිසා කනගාටුවටපත් වෙනවා, ශෝක කරනවා. දැන් එහෙම අතීතය ගැන හිත හිතා ශෝක කරන්නටත් නෙවෙයි කිව්වේ. එහෙම කරන්නේ නැහැ භික්ෂුන් වහන්සේ. වැරදි කළත් වැරද්දක් සිදු වුණත් ඒව ගැන හිත හිතා කනගාටු වෙවි ඉන්නේ නැහැ. ඒකද තමයි ඒ කනගාටු වෙවි ඉන්න නෙවෙයි උගන්වන්නේ. භික්ෂුන් වහන්සේට නම් වරදක් සිදු වුණාම ඒක හිතේ තියාගෙන කාටවත් මුතෙන්නවා හංගගෙන ඉන්නට නෙවෙයි තිබෙන්නේ. ඒක එලිදරව් කරන්නට ඕනේ Tamanගේ සප්‍රඥාචාරීන් වෙතට ගිහින් ඒ ක්‍රියාව ඒ කියන්නේ කියලා ඊළඟට ඒ පිරිසුදු වන්නට පුළුවන් ක්‍රම තිබෙනවා ඒ ක්‍රම වලින් පිරිසුදුකම ලබන්නට ඕනේ නප්පගප්පම් තිනාගත ඒ වගේම මේ තාම ආපු නැති අනාගතය ගැන දැන් බොහෝ දෙනෙක් ඒ ගැනනේ බොහොම වෙහෙසෙන්නේ අනාගතය ගැන බොහෝ විට හිතනවා අපේ අනාගතයේ කෙබඳු වේද? වර්තමානයේ ජීවත් වෙන්නේත් අනාගතයක් දෙන්න. යෝ හිතන අනාගතය නොඑන්නත් බැරි නෑනේ. බොහොම සූදානම් වුණාට ඒ අනාගතය පච්චුප්පන්නේන යාපෙන්ති මේ වර්තමානයේ යැපෙන්නේ කියන්නේ වර්තමානයේ යවක් නම් මේ වර්තමාන ජීවිතයක් දැන් ගත කරන්නේ තමන් අතීතයේ ජීවත් වෙනවත් නෙවෙයි අනාගතයේ ජීවත් වෙනවත් නෙවෙයි. මේ ජීවත් වන්නේ වර්තමානයේ. ඒ නිසා ඒ ගැන සැලකන්න. ඒකනේ දැන් ඔය විදර්ශනා කරන විට විදර්ශනාව කරන්නේ වර්තමානය. ඒ වර්තමානය තමයි ඒක සම්පති පච්චුප්පන්න කියලා දක්වන්නේ. කන පච්චුප්ප අද්ධා පච්චුප්පන්න කනපච්චුප්පන්න සම්පති පච්චුප්පන්න කියලා වර්තමානයේ කොටස් තුනකට බෙදලා දක්වනවා. අද්ධා පච්චුප්පන්නේ කියන එක මේ ජීවිතයම සම්බන්ධ කරගෙන ගන්නේ අද්ධා පච්චුප්පන්නේ. ඒ කියන්නේ අතීත අද්ධ අනාගත අද්ධ වර්තමාන අද්ධ කියන විදිහ අතීත අබ්බේ කියන්නේ ගිය ජීවිතයේ මේ ප්‍රති මේ ජීවිතය පිළිබඳ වූ ප්‍රතිසන්දියට කලින් ඒ අතීත අර්ථය අනාගත අර්ථයේ ඉතිරේ මේ ජීවිතයට පස්සේ ලබන ජීවිතය අනාගත අර්ථය පච්චුප්පන්න අර්ථය කියන්නේ ප්‍රතිසන්දියේ සිට චුතිය දක්වා වූ කාලය ඒකයි මේ පින්නතුන් විදර්ශනාව පිළිබඳව විසුද්ධි මාර්ගයේ යන කොටස් කියවලා තියෙනවා නම් මතක ඇති මේ ඒ මේ ඔය ගැන එන ප්‍රතිසන්දි ආදා ආදාන නික්කේපනතු වයෝ වුද්ධත්ත ගාවිතු ඔය ආදි වශයෙන් දෙන්නේ ආදාන නික්කේපනේ කියන්නේ ඕකයි ප්‍රතිසන්දියයි චුතියයි මේ දෙක අතරේ තිබෙන අද්ධා පච්චුප්පන්න කන පච්චුප්පන්නේ කියන්නේ ක්ෂණයක තිබෙන වර්තමානත්වය ක්ෂණ වශයෙන් වූ වර්තමාන බව ඒ සමපච්චුප්පන්න සිත පිළිබඳවක් වෙනවා රූප පිළිබඳවක් වෙනවා සිත පිළිබඳ වූ කනපච්චුප්පන්නය තමයි උක්කාද පිටි භංග කියන ක්ෂණත්‍රයෙන් කර්මිත වෙන සිතක කාලය. ඒක එක එක සිතක තියෙන ඒ තමයි කනපච්චුප්පන්නය. ඉතින් ඒ ක්ෂණේ ඉතිවිව ඇති ඒ සිත අතීතයි. කාමයේ தත්වයට ආවේ නැත්නම් යමක් ඒක ගැන කතා කරන්න තියෙන්නේ අනාගතයි. ඒකට ඒ කනපච්චික්වා රූප පිළිබඳවත් තිබෙනවා. රූපයක උපාද ප්‍රතිබන්ධ කියන ක්ෂණත්‍රය දක්වන තැනදී රූපයක් ඇති වෙලා නැති වෙන්නට ගත වෙන කාලය චිත්තක්ෂණ 17කින් පිරිසිදු. අනේ චිත්තක්ෂණ 17ක කාලය තුල ඒ රූපයේ පිළිබඳව කියන්න තමයි ඒ රූපයේ පිළිබඳ වූ වර්තමානය ඒ කනපච්චුප්පයි සංකතිපච්චුප්පන්නේ කියන්නේ එකකට අනුතුරු එකක් වශයෙන් ඒ වර්ගයේම ඒ ධාතියේම ඒ ඒ ස්වභාවයේම ධර්ම ඇති වෙනවානේ අන්න ඒවා තමයි සංකතිපච්චුප්පන් දැන් අපි ඉර බොහොම කඩින් පායා තිබෙන අවස්ථාවකදී එළියේ සිට දේ තුලට ආවම එකවරකම අපට නොපෙනෙන බවක් ඇතිවන්නේ අර නිලංකාර වෙනවායි කියන්නේ ඇට තවම මේ අලුත් තත්වයට හැඩ ගැහුනේ නැති අවස්ථාවක් ගන්න. අන්න ඒ වගේ අවස්ථා. දෙනවා. ඒවා තමයි සම්පතිපච්චුප්පන්න. දැන් සිත් වශයෙන් වත් අපි ගනිමු අපට ලෝභ සිත්. ලෝභ සිත් උපදිනවයි කියනකොට ඒ ලෝභ එක සිතක් ඉපදිලා නැති වෙනව නෙවෙයි. ලෝභ සිත්ම ඒ චිත්ත වීතියේ වීතියේ ජවන් වශයෙන් ජවන් වශයෙන් අඩු ගණනේ පහක්වත් උපදිනවනේ. කියන්නේ මේ මරණාසන්න අවස්ථාවේදී පහ දක්වා. එහෙම නැත්නම් සමහර විට පෙන්වනවා 6යි 7යි කියලා. කොහොම හරි හතක් වශයෙන් නිකන් දැන් ඒ හතකින් අඩු එහෙම පැවැත්මක් නැහැ ජවන් පිළිබඳව. අර විශේෂ අවස්ථා හැර. දැන් එතන තිබෙන්නේ එකකට අනුතුරු එකක් මිසක මේ හතම එකට උපදිනව නෙවෙයි. එකකට අනුතුරු එකක්. එතන තිබෙන්නේ සම්පතිය. ඒ ගොඩම ගත්තම සම්පතියක්. දැන් අපි සන්තං වා අධ්‍යප්තං කාමච්ඡන්දං. මේ නීවරණ පිළිබඳව සලකන විට නීවරණ උපදිනවනේ. භාවනා කරන අවස්ථාවවලදී කෙනෙකුගේ සිතෙහි යම් යම් කරුණක් නිසා නීවරණ උපදින්නට පුළුවන්. එහෙම නීවරණයක් ඇති වුණු කල්හි ඒ නීවරණය පිළිබඳව මෙනෙහි කරන්න. ඒකයි සම්තං වාජ්ජත්තං කාමච්ඡන්දං අත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. ඒ ඊළඟට මොකද වෙන්නේ? ඒ කාමච්ඡන්දිය දිගටම පවතිනවා. නෑ කාමච්ඡන්ද වශයෙන් කැඩෙතිලා ඊළඟට ඒක නිරුද්ධ වෙනවා. විරුද්ධ වුණාම කාමච්ඡන්දේ නෑ. ඒකයි අසන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං නැතිනි අජ්ජත්තං කාමච්ඡන්දෝ කියලා. ඒ වගේ මේ නීවරණ. දැන් මේ මේවා කුමටද මේ ඉගෙන ගන්න කියලා. ඊළඟට ප්‍රශ්නයක් එනවනේ. අපි මේ කාම ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, සීන මිද්ද නීවරණය, උද්ධච්ච කුච්ච නීවරණය, විචිකිච්ඡා නීවරණය, අවිජ්ජා නීවරණය කියලා මේ නීවරණ සයක් පිළිබඳව කතා කරා. කුමටද? හුදු නීවරණේ කියන එක දැන ගැනීම මාත්‍රය පිණිසමද? නැහැ. ඒක නෙවෙයි දැන් සමහර ඒකම පමණයි සලකන්නේ. මම මේ ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. ස්වාමීන් වහන්සේ නමක්. මේ ධර්මයේ යන කරුණු සමහරෙක් මේ විදිහට වරදවාද අන්‍යයන්ට කියලා දෙනවා. හරි පැත්ත පසක තිබියදී වැරදි විදිහක් අන්‍යයන්ට කියාදී මේ නියම ධර්මයට පහර දෙනවා. ඒකට හේතුව කුමක්ද කියලා මම අහුවා. ඒ හාමුදුරුවෝ. මහන්සේගෙන් ලැබුණු පිළිතුර එයයි ඉගෙන ගන්නපත්. මොකද ධර්මයට අනුව පිළිපැදීමක් කරන්නේ නැති නිසායි. ධර්මයට අනුව පිළිපැදීමක් කරන්නේ නැති නිසායි ඒ විදිහේ. ඒක මොකද පිළිපදිනකොට මේ ධර්ම Tamanටම තේරෙනවා. පිළිපදිනවා කියන්නේ මොකක්ද? ධර්ම පිළිබඳව පිළිපැදීම. ඒ පිළිපැදීම කොටස් තුනකින් දක්වන්නේ සීල, සමාධි, ප්‍රඥා. මේකයි පිළිපැදීම. ඒ පිළිපදින්නට තිබෙන්නේ මේ තුنين. සීල වශයෙන් පිළිපැදින්න පදින්නට ඕන සමාධි වශයෙන් පිළිපදින්නට ඕනේ ප්‍රඥා වර්ධනය වශයෙන් පිළිපදින්නට ඕන එහෙම නැත්නම් පිළිපැදීමක් නැහැ හුදු ඉගෙන ගන්න එහෙමත් පුළුවන් නේ කරන්න එහෙමත් පුළුවන් දැන් සමහරු සිටිනවා ඒ අයට වෘත්තියෙන්ම නියම වෙනවා ධර්මයේ ඉගෙන ගන්න මේ පිළිතුරු ගන්න වැයතිනේ ඔය ඔය අන්‍ය ආගමික පූජක පක්ෂයේ අය ඒ අය මේ මේ අනිත් ආගම් ඉගෙන ගන්නවා. අනිත් ආගම් ඉගෙන ගැනීම ඒ ඒගොල්ලන්ගේ ඉගෙන ගැනීමේ කොටසක්මයි. ඒ ඉගෙන ගන්න කුමටද? ඒ ආගමට යන්න නෙමෙයි. ඒ ඉගෙන ගන්නේ ඒ ආගමේ තිබෙන කරුණු විවේචනය කරන්නට පුළුවන්. ඉතින් එහෙම විවේචනය කරන්නටම ඉගෙන ගත්ත අය සිටිනවා. ඉගෙන ගත්තා. මේ කියන්නේ ඒ ජීවිතය කාදිරි ජීවිතේම ගත කරමින් ඒවා ඉගෙන ගත්තා. මා දන්නවා එක මහත්මයෙක් ඉගෙන ගත්තේ කියන්නේ ඒ ඒ තත්ත්වයේ ඉඳදී ඉගෙන ගත්තා. ලංකාවේ කෙනෙක් සිංහලයේ ඒ නිසා මේ රටේ කටයුතු කරද්දී එයාට මුණ පාන්නට වන්නේ නැත්නම් මුණ ගැහෙන්නට වන්නේ සිංහල බෞද්ධයා. ඉතින් බුද්ධ ආගමේ තිබෙන ගැඹුරු ධර්මයක් ඉගෙන ගත්තා. පටිච්ච සමුප්පාදය. ඒ පටිච්ච සමුප්පාදය පිළිබඳව ලියවි තිබෙන පොත්පත් කියවලා කියවලා ලිව්වා Tamange ඒ තීසිස් එකක ඒ රචනය කළා. ඒකේ Taman ලියලා තියෙන කරුණු කොයිතරම් දුරට හරිද කියලා බලන්නට තවත් කෙනෙකුට දුන්නා. හැබැයි ඒක නැත්තා මෙච්ච මේ තරම් ඉගෙනගෙන නැහැ. මේ තරම් පොත් කියවලත් නැහැ. කියවලත් නැහැ. එතන කියලා කියනවා මම මේ තරම් ඉගෙන ගත්තේ නැහැ මේවා ගැන. ඒ නිසා මට මේ පිළිබඳව යමක් කියන්න බෑ. එහෙත් අසුවල් තැන සිටින ස්වාමින් වහන්සේට මේ ගැන අපි ගිහිල්ලා කතා කළා. එවිට ඔහු එක්තරා යම්කිසි මේ කෙසේ මේ ප්‍රතිපත්ති තිබුණු කෙනෙක් අන්‍යාගමිකයෙක් වුණාට ප්‍රතිපත්ති තිබුණා කියලා කියනවා නෑ මේක මාව මා සුදුසුද කියන බව පරීක්ෂා කරන්නට තියෙන මේ රචනයක් ඒ නිසා තවත් කෙනෙකුට දීලා මේක හරි වැරදි හරි ගස්ස ගන්න නරකයි මම මේක මෙහෙම ඉදිරිපත් කරනවා කියලා ඉදිරිපත් කළා ඒක පිළිගන්න පිළිගන්න ඒ තමන් පිළිගෙන තමන්ට ඒ ඒ තියනවානේ ඒ පරීක්ෂණයෙන් සමත් වීම ඒකත් ලැබුණා. හැබැයි වැඩි කලක් තමන්ට ඒ ඒ පූජක ජීවිතය ගත කරන්නට බැරි අසනීපයක්. අසනීපයක් වෙලා ඉතින් බොහොම අසනීප වුණාම ඒ අය තියාගන්නේ නැහැ. හිංසා කියලා තියෙනවා මේ ඒ ඒගොල්ලන්ගේ තියෙන කැසොත් එක ඒකෙන් අස් වෙන්නේ. එහෙම අස් වුණා. අර දැන් මේ මහත්මයා බොහොම උසස් තත්වයක සිටින්නේ. එතුමා ලංකාවට ආපු දවසක කොල්ලාම ආපු හැටියෙම කළ කතාවකදී කියලා කිව්වේ. මේ වර්තමානයේ ලෝකයේ තිබෙන ආගම් වලින් මේ දැන් තිබෙන නොයෙක් විද්‍යාත්මක දිනුවක් තියෙනවානේ විද්‍යාවයි කියන්නේ ඒවත් එක්ක එකට ගැළපී සිටින්නට ඒවායින් මේ මේ අපකට තල්ලු කරන්නට බැරි ආගමක් විතොත් ඒ එකම ආගම බුද්ධ ආගමයි. ඉතින් උන්හැට පන්දියෙන් බොහෝම <laughs> ඒ ඒ ඒ ආගමිකයන් හිම දුස්කේ ලෙවල තියෙනවා. අන්න ඒ අය ඉගෙන ගන්නේ එතකොට කුමකටද විවේචනය කරන්න. විවේචනය කරන්නයි ඉගෙන ගන්න. බුද්ධාගම විවේචනය කරන්න ඉගෙන ගන්නට එපා. ඉගෙන ගන්නට එපා. එහෙමනම් අදහස බුද්ධ ආගම ඉගෙන ගන්නට ඕනවත් නැහැ. බුද්ධ ආගම ඉගෙන ගන්නට ඕන බුද්ධ ආගම පිළිපදින්න. මේක පිළිපදිය යුතු ආගමක් මිසක එහෙම නැත්නම් අපට වෙන කිසිදු නැහෙන සහනක් අපට බුදුරජාණන් වහන්සේගෙන් අපේ ගැළවීම ලබාගත හැකිද? අපිට එහෙම සහනයක් නැහැ නේ. වෙන අයට නම් ඒ ලේසිය තියෙනවා. අපි ඕන දෙයක් කෙරුවට අප වෙනුවෙන් කෙනෙක් යම්කිසි කැපකිරීමක් කරලා තිබෙනවා කැප ඒ නිසා අපට විමුක්තියක් එමගින් ලබා ගන්නට පුළුවන් එහෙම එකක් නෑ අපට උගන්වලා තිබෙන්නේ තුන්නේහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා තථාගතයන් වහන්සේලා අක්ඛාතාර කියා දෙන අය පාර පෙන්වන අය පාර කියලා දෙන යා යුතු මඟ දක්වනවා මඟ යාම හෝ නොයාම ඔබ සතු කාර්යයක්. තුන්නේහි කිච්ඡං ආපප්පං කියන්නේ ඒකයි. ඔබයි මේ ගමන යන්නට තිබෙන්නේ. ඉතින් මේ ගමන යන අය අපි කියන්නේ ඒකනේ. අපි මේ ගමන යවි කියන එකම තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියන එකෙත් විතරක් වෙනවා ගච්ඡාමි කියලා. නමුත් එතන කිව්වේ අපි මේ ගමන යමි කියන එක නෙමෙයි. අපි බුද්ධ ධර්ම සංඝ කියන රත්නත්‍රය සරණ යමි. අපට ඇති උතුම් පිළිසරණ කොට ගනිමි. මේන් අදහස් කරන්නේ කුමක්ද? මේන් අදහස් කරන්නේ බුද්ධ සුද්ධතාව මම පිළිගන්නවා. ඒ නිසායි වහන්සේ මා සරණයන් බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධයි. උන්වහන්සේ ඒ සම්මා සම්බුද්ධ බැවින්ම තමන් වහන්සේ විසින්ම අවබෝධ කොට වදාළ ධර්මයක් දේශනා කොට වදාළ ධර්මය. ඒ ධර්මය සුධම්මතා කියන්නේ එහි ධර්ම බව තියෙනවා. මොකක්ද මේ ධර්ම භාවය? චතුසු අපායාදී වෘත්ත දුක්ඛයෙහි වැටෙන්නට නොදී රැක ගන්නවා, දරා ගන්නවා. ඒ නිසායි ධම්ම කියන්නේ. චතුසු අපායාදීසු වච්ච දුක්ඛේසු අපතමානේ කත්වා ධාරේති ධම්මෝ හරියට කවුරු හරි උස කණිබුදිනකින් බිමට පාතාලයට වැටෙන්නට යන විට කවුරුවත් ඇවි අල්ලා ගන්නවා වැටෙන්නට නුදී අන්න ඒ වගේ සතරාකාය සංසාරයේ කියන මෙයට වැටෙන්නට නුදී රැක ගන්නා ධර්මය ඒක පේනවනේ මේ ධර්මයේ තියෙන ඒ ධර්මය ඉතින් Taman පිළිසරණ කරගන්න. මොනවද ඒ පිළිසරණ කරගන්න ධර්මයේ කුමක්? සතර මාර්ග, සතර ඵල, නිබ්බාන. සතර මාර්ග, සතර ඵල නිබ්බාන. නමුත් මේ ධර්මය Tamanට පිළිසරණ කරගන්නට වචනයෙන් පමණක් කීම ප්‍රමාණවත් නෑ. ඒ ඒ ධර්මනේ තමා තුළ උපදවා ගත යුතු ධර්ම. ඒ ඕපනයික කියලා කියන්නේ. ඕපනයි. තමා තුල ඇති කරගන්නට ඕන. නැත්නම් මේ උපකාරය ලැබෙන්නේ නැහැ. සංසාරයෙන් මිදෙන්නට බෑ. ඒ නිසා ඒ ධර්මයේ පිහිට කරගන්නවා නම් ඒ පිහිට Taman ලබා ගන්නා ඇති දැනගන්නට ඕනේ. එතකොට මේ ධර්මය කොටස් දෙකකට බෙදෙනවා පරියාප්ති ධර්ම, පටිවේද ධර්ම. ඕනනම් තවත් නැදට ප්‍රතිපත්ති ධර්ම. ඒ නිසා සද්ධර්ම කියන තැනදී එහෙමත් දක්වනවා. පරියාප්ති සද්ධර්මය, පටිපත්ති සද්ධර්මය, පටිවේද සද්ධර්මය. පරියාප්ති සද්ධර්මය දැනගන්නට ඕන, ඉගෙන ගන්නට. මේ මාර්ගය දැන ගැනීම. දැනගත්ත මාර්ගෙහි ගමන් කරන්නට ඕන. ඒ තමයි පටිපත්ති සද්ධර්මය. මාර්ගෙහි ගමන් කරන විට ගමන් කළොත් දැන් කවුරු හරි අපිට යන්නට ඕන මගක් තිබෙන යම් කිසි තැනකට ය아가න්නට ඕන ඒ තැනට අපව ගෙන යන අපි මාර්ගයට පිළිපන්නා ඒ පිළිපන් මොහොතේ ඉඳලා මා කියන්නට ඕනද මම අසුවල් තැනට ඒවා අසුවල් තැනට ඒවා කියන එහෙම අමුතුවෙන් කියන්න ඕනේ මේ ගමනෙන් යන්නට තිබෙන්නේ ඒ ගමන හරි හැටියට ගියොත් දැනෙන්නේ බලාපොරොත්තු තැන. අන්නේ හරියට බලාපොරොත්තු යම් තැනකට පැමිණෙන්නට යා යුතු ගමන් මාර්ගයෙහි ගමන් කිරීම අවශ්‍ය වන්නාක්නේ පටිපත්ති සද්ධර්මයේ යෙදෙන්නට ඒ පටිපත්ති සද්ධර්මයේ තමයි සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ස්නීර්ෂයෙන් දක්වන්නේ. ඉතින් ඊළඟට ඒ කටිපත්ති යෙදීම් වශයෙන් මොනවද කරන්නට තිබෙන්නේ? මේ මේ නීවරණාදී ධර්ම දැනගන්නේ ප්‍රතිපත්තිය සඳහා. නැතුව මේ නිකම්ම නීවරණ දැනගන්නීමට නෙවෙයි. මේ නීවරණ පිළිබඳව දැනගන්නේ මේ ප්‍රතිපත්තිය මනසේ පවත්වා ගැනීමට ඒ ප්‍රතිපත්තියේ යෙදීමට. ඒකට ප්‍රතිපත්තියේ යෙදෙන තැනත්තා නීවරණ පිළිබඳව තමන්ගේ ආකල්පය කෙසේද පවත්වන්නේ නැත්නම් ඔහුගේ ආකල්පයේ කුමක් විය යුතුද අනේ නීවරණ ඇතිවීම මේ ප්‍රත්‍යඥ ගතිය ඒ නිසා ඒ ගැන වැඩි කලබලයක් කරගන්න ඕනේ නැහැ ඔය ඇතිවෙච්ච නීවරණේ නැති ගැටි වෙලා යයිනේ එහෙම හිතන එකද එහෙම නැත්නම් මේ නීවරණ හත ගන්නා බව හැකිතාක් දුරට දුරු කර ගැනීම සඳහා උත්සාහ කිරීමද අර දෙවැනි එකයි කළ යුතු තිබෙන්නේ ඒ උත්සාහ කිරීම. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ ප්‍රතිපත්තිය දැක්වීම වශයෙන් තමයි වදාළේ සම්තංගා අධ්‍යත්තං කාම ඡන්දං අත්තිමේ අධ්‍යත්තං කාම ඡන්දෝති පදානාති කලමු කොට ඒ දැනගන්නට ඕනේ එහෙම නැත්නම් කාම ඡන්දය කියන එකක් දන්නේ නැත්නම් කොහොමද කාම ඡන්දය දුරු කරගන්නේ ඒක දැනගන්න ඊළඟට ඒක දුරු කර ගැනීම ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒක දුරු වී යනවා, දුරු කරගන්න. දුරු කරගත්තම Taman තුල දැන් ඒක නැහැ. ඒක නැවත නූපදන ආකාරයෙන්ම දුරු කරන්නට නම් Taman රහත් වෙන්නට ඕන. ඒ අතරතුරේදී Taman ඒ උපදින උපදින අවස්ථාවලදී ඒක උපදින්නේ නැහැ නිකම්ම. සමහර විටක කෙනෙක් කියන්නට පුළුවන් ඔය ඉබේ ඇතිවන ධර්මයේ ඉබේ කියන එකක් නෑ බුද්ධාගම. ඉබේය කියලා නෑ දෙයක්. හැම දෙයකටම හේතුවක් ප්‍රත්‍යක් තිබෙනවා. යම් කිසි කාරණයක් තිබෙනවා. අරමුණක් මෙලදී කාමච්ඡන්දයක් උපදින්නේ නෑ. ඒකට අරමුණක් එක හේතුවක්. කොයිතරම් අරමුණු ලැබුණත් Taman යෝනිසෝ මනසිකාරයෙන් සිටියානම් කාමච්ඡන්දය උපදින්නේ නෑ. ඒකට අරමුණු ලැබුණු අවස්ථාවේදී Taman යෝනිසෝ මනසිකාරය ඇති කර නොගත් බැරි කාමච්ඡන්දේ උපන්නා. ඉතින් කාමච්ඡන්දේ ඉදී ඇතිවයි කියන්නේ දැන් තිබිය ඇතිුනේ නැහැ. ඒ නිසායි අවදිව සිටින්නට කියන්නේ යම් ආකාරයකින් මෙනෙහි කිරීම නිසා ඔබගේ సంతානෙහි කාමච්ඡන්ද ව්‍යාපාද හීන නිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා අවිච්ඡා කියන මේ නීවරණයන් උපදීද ඒ ආකාරයෙන් සිතන්නට එපා ඒ විදිහට හිතා මේක මෙනෙහි කරන්නට එපා. යම් ආකාරයකින් මෙනෙහි කිරීම නිසා ඔබගේ సంతාවේ